අරමුණ සාක්ෂාත් වෙයි කියලා හිතන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙමනම් අපි නිවන් දකින්න අරමුණු කරගෙන ඉන්න විදිහට නිවන් දැක්ක උත්තමයන්න් වහන්සේලා පිළිබඳව ඒ නිවනට ස්ථීරවම යොමු වෙච්ච ඒ ධාරාවට ඒ ස්රෝතයට වැටිච්ච ඒ සැඩපහරට වැටිච්ච උත්තමයන්න් වහන්සේලා පිළිබඳව උන්වහන්සේලාගේ සිතුවිලි උන්වහන්සේලාගේ ස්වභාවයන් පිළිබඳව ගවේෂණයක යෙදෙන්න ඕනේ. එතෙන්ට ගියාම එවැනි තත්වයකටපත් වුනහම කොයි වගේ මානසිකත්වයක්ද තියෙන්නේ? ඒ වගේ මේ ප්‍රතිපදාව ආර්ය වංශිකයෙකු බවට පත් වෙන්නට අවශ්‍ය කරන ප්‍රතිපදාව ආර්ය වංශ ප්‍රතිපදාවයි. එහෙනම් මේ ප්‍රතිපදාව කොයි ආකාරයක විය යුතුද කියලා ගවේෂණය කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට අපි යන ගමන පිළිබඳව අපි ඊයේ සාකච්ඡා කරා වගේ ඊයේ දවසේ විචිකිච්ඡාවන් සැකයන් උපදිනවා. ඒකල අද පටන් ධර්මදේශනා කිහිපයක් දින කිහිපයක් තිස්සේ අපි ආර්යවංශ ප්‍රතිපදාව ගැන සාකච්ඡා කරනවා. ආර්යවංශය පිළිබඳව සාකච්ඡා කරනවා. මේක ඉතින් අපිට හොඳ ප්‍රවේශයක් ලබා ගන්න කාරණාවක් මේ කුල ගෝත්‍ර වංශ ආදී බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලාද නැද්ද? එහෙම දේශනා කර බුදුරජාණන් වහන්සේ අරිය වංශය කියලා වෙනම එකක් පැනෙව්වේ මොකද? වසල ධර්මය ගැන මේ අත දන්නවා. වසලයා කියලා කෙනෙක් වෙන් කරේ බුදුරජාණන් වහන්සේ උපතින්ද උපතින් වසලකමටපත් වුණා කියලාද? නෑ. හැම වෙලේම යම්කිසි කෙනෙක් සුතග්ජන භාවයේ ඉන්නවාය, සෝවාන් වෙලා ඉන්නවාය, සකදාගාමී පිරිස, අනාගාමී පිරිස, අරිහත් පිරිස, එවැගේම ඒ වගේ එක එක එක එක ආකාරයට වර්ගීකරණයන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලත් අපිට හම්බ වෙනවා. පදපරම කියලා කියන පිරිසකට නේද? එතකොට නියත මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා කියනවා. මේ ඔක්කොම වර්ගීකරණ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු අන් අයව කොටස් වශයෙන් බෙදලා තියෙනවා. ඒ බෙදලා තියෙන්නේ පාට අනුව. ඉපදිච්ච තැන අනුව. ඒ කියන්නේ ඉපදිච්ච ප්‍රදේශය අනුව. ඊළඟට යම් යම් ආකාරයක භාවිතා කරන චාරිත්‍ර වාරිත්‍ර අනුව. ඒකන අදහන ආගම අනුව. ඒකට ඒකලාවර ජාතිය ආගම මේ විදිහට තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ වර්ගීකරණය චිත්ත සංතානගතව උපදින්නා වූ සිතුවිලි අනුවයි වර්ගීකරණය කරේ. හරිද? එතකොට උසස් පහත් ભેදයක් විදිහට සැලකුවා නම් සැලකුවේ පුද්ගලානුබද්ධව නෙවෙයි. උපදින සිතුවිලි ඒ කෙනා තුළ උපදින ධර්මතාවයන් ඒ කෙනා තුළ උපදින ධර්මතාවයන් අනුව පුද්ගල වර්ගීකරණයක් සිද්ධ වුණා. එතකොට හැම වෙලෙම කෙනෙක් තමන්ගේ මානසිකත්වය මෙන්න මෙතනට වැඩිය ඉහළ තත්ත්වයකට පත් කරගන්න ඕනේ කියලා ඕනෑම කෙනෙකුට ලෝකයේ ඉහළම තැනකට යන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය මනුස්සයාගේ වර්ගීකරණයේ යම්කිසි කුලයකට වෙලා ඉපදුනා නම් එයා කොච්චර හොඳ ගතිගුණ තිබුණත් නේද? සැඩල් කුලයේ ඉපදුන සුනීතව ඉහළම අරියවංශ කුලයට, අරියවංශයට ඇතුළුුනේ කොහොමද? තමන්ගේ මානසිකත්වය තුළ සිද්ධ කරගත්ත චින්තන විපර්යාසය ඒක තුලින් තමයි ඉහළම තත්යකටපත් උනේ. අදටත් පින්වත්නි මේ බුද්ධ ශාසනයේ කුමන කුලයකින් හරියට මේක සඳහන් කරලා තියෙන්නේ මහා මුහුද වගේ කියලා. මහා මුහුදට මොන ගංගාවෙන් වතුර වැටුණත් අන්තිමට ඒක මේක මහරිගංගෙන් ආපේවා මේක මේක ඩිංගගෙන් ආපේවා මේක කළුගෙන් ආපේවා කියලා වෙන් කිරීමක් නැහැ ඔක්කොම එකම වතුර බවට පත් වෙනවා. ඒකින්ද බුදුරජාන් වහන්සේගේ ධර්මයට මේ මිනිස්සයෝ විසින් ඇති කරගන්න කුල ભેදය, වර්ණ ભેදය, ඒ වගේ ભેද එකක්වත් එකක්වත් නැහැ. එතනින් මෙහාට පත්වෙච්ච පුද්ගලයා ඒ කල්යාණ ධර්මය අහලා මොකද කරන්නේ? මට මේ ගීගය පරිබෝධ සහිතයි. මේ ගීගය ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං කියන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණවම නේද යමක් පූර්ණ වෙන්න පුළුවන් අපිරිසුදුකමෙන් පූර්ණ වෙන්න පුළුවන් නෑ පිරිසිදුවම පරිපූර්ණව මේ ධර්මයේ ධර්ම මාර්ගය තුල හිත වර්ධනය කරන්න ඕනේ කියලා දැනගත්ත පින්වන්ත කුලපුත්‍රයෝ මොකද කරන්නේ ඥාති පරිවර්තයන් භෝගස්කන්ධයන් අයින් කරලා සෞජ්‍යා භූමියටපත් වෙනවා එතෙන් පටන් ඒ උතුම් පැවිද්දාට තියෙන්නේ අරිය වංශ ප්‍රතිපදාවෙහි යෙදෙන්නයි අරිය වංශ ප්‍රතිපදාවේ යම් ප්‍රතිපදාවක යෙදෙනවා නම් ඒ තැනත්තා ආර්ය වංශිකයෙකු බවට පත් වෙනවා. ඉතින් ඒකින්ද ඊට සමගාමීව අපේ පින්වත්නි සාමාන්‍ය ගිහි ඇත්තන්ට මේ ආර්ය වංශ ප්‍රතිපදාවට සමාන්තර ප්‍රතිපදාව ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දෙකේ වෙනස මොකක්ද කියලා අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මොකක්ද මේ දෙකේ වෙනස? ගිහි ඇත්තන්ගේ සහ පැවිදි ඇත්තන්ගේ වෙනස මොකක්ද? ඒ ඇත්තෝ කුමන අරමුණක් කරා යන්නේද? ඒ දෙගොල්ලම නිවන් දැක්කා කියලා අහලා තියෙනවා. ඒ දෙගොල්ලම නිවන් නොදැක්කා කියලාත් අහලා තියෙනවා. ඒ දෙගොල්ලම අපාය වටනවා කියලාත් අහලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ කාලයේදී සමහර භික්ෂුන් වහන්සේලාත් අපායට ගියා. අතර වාරේ රජවරු සිටවරු ආදියත් අපායට ගියා. සමහර භික්ෂුන් වහන්සේලාත් ධර්මාබෝධ කරපු අතර වාරේ රජවරු සිටවරු විතරනේ දුගී දුප්පත් පැල්පත් වල හිටියා. ධර්මාබෝධ කරා. එහෙනම් මේ වෙනස මේ අපි කොහොමද මේක වෙන් කරගන්නේ කියලා මූලිකව මේ අරියවංශිකයෙකු තුල සහ අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනෙකු අතර තියෙන වෙනස පැහැදිලි කරගන්න අද අපිට ඍජුවම සිද්ධ වෙනවා නේද? අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් තුල එයාගේ කාරණාව එයා එයා වැටුනේ කොතෙන්ද කියලා හොයාගන්න. හරි. ගිහිව ඉන්න කෙනාට පින්වත්නි අපි බලමු ගිහිව ඉන්න පළවෙනි දවස කවද්ද අපි? මේ රෝගෙට ඇවිල්ලා ගිහිව ඉන්න පළවෙනි දවස ඉපදිච්ච දවස. ඉපදෙනකොටම අපිට මොන හරි අවශ්‍යතාවයක් තිබුණා. ඉපදෙනකොටම අවශ්‍යතාවයක් තිබුණා ජීවිතේ ජීවත් කරවන්න. එතන මොනවද තිබුණ අවශ්‍යතාවය? ආහාරයේ අවශ්‍යතාවය තිබුණා, බඩගින්න තිබුණා. එයාට කිරි දෙන්න නැතුව හිටියා නම් ළමයෙකුට ළමයා මැරලා යනවා. ඒ විතරක් නෙවෙයි මේ ළමයා අරගෙන මොකක් හරි ආහාර දීලා ඔහේ මේ බිම තියන්න පුළුවන්ද? මැසි මදුරුවන්ගෙන් ආදීන්ගෙන් ආරක්ෂා වෙන්න ඕන හින්දා නේද රෙදි කෑල්ලකින් ඔතන්න ඕනේ. හැබැයි මේ රෙදි කෑල්ල පිරිසිදු වීම අත්‍යවශ්‍යද නැද්ද? පිරිසිදු වීම අත්‍යවශ්‍යයි. හැබැයි මේ රෙදි කෑල්ල නිල් පාටම වෙන්න ඕනද? කොළ පාටම වෙන්න ඕනද? බොහෝ වටින රෙද්දක් වෙන්න ඕනද? නෑ එහෙම නොවටිනා පිරිසිදු රෙද්දකින් එතුවා කියලා ළමයාට ප්‍රශ්නයක් තිබ්බද? නෑ ළමයාට කිසිම ප්‍රශ්නයක් නෑ නේද අහලා තියෙනව නේද උපන් ගමන් ඒ තරුණ බිරිඳාට සක්කාය දිට්ඨිය නෑ කියලා අහලා තියෙනවද ඒක නෙන්න එහෙනම් සක්කාය දිට්ඨිය නැතුව අපි ඉඳලා තියෙන එක මොකටක් හරි හ්ම් බලන්න පසුව සිද්ධ වෙන දේ මොකක්ද කියලා සෝවාන් පුද්ගලයාගේ තරුණ ළමයාගේ තරුණ බිරිඳේ තරුණ බිරිඳාගේ ඒ කියන්නේ ඒක නිකන් තරුණ උපමාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලදරුවාගේ තියෙන වෙනස තමයි ලදරුවාගේ මානසිකත්වය තුළ සක්කාය දිට්ඨිය ඇති වෙන ස්වභාවය තියෙනවා. නමුත් සෝවාන් පුද්ගලයාට එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ළමයාට තිබ්බ தත්ත්වය ගැන අපි පොඩ්ඩක් බලමු. ළමයාගේ මානසිකත්වය මොකද්ද කියලා මේක සක්කාය දිට්ඨිය නැති මානසිකත්වය කොහොමද බලන්න? ළමයාට ආහාර ඕන වුණා. ළමයාට කොහොමත්ම මේ දෙන ආහාරය පිළිබඳව බැඳීමක් මට අහවල් අම්මාගේ කිරියෝ නැහැ, අපේ අම්මාගේම කිරියෝ නැහැ, මගේ අම්මාගේම කිරියෝ නෑ කියලා එහෙම ප්‍රශ්නයක් තිබ්බද? නෑ ළමයාට අවශ්‍යතාවය තිබ්බා. එහෙනම් ළමයාට කිරි බින්දුවක් නේද? කිරි පිළිබඳව කැමැත්ත කැමැත්තක් කිරි පිළිබඳව යම්කිසි ආකාරයක අවශ්‍යතාවයක් තිබුණා. ඒ විතරක් නෙවෙයි ළමයාට ජීවිතේ ජීවත් කරවන්න රෙදි කෑල්ලක අවශ්‍යතාවයක් තියෙනවා. මේක මේ හම්බෙච්ච ශරීරය උපතින් හම්බෙච්ච ශරීරය ඒ වගේ එකක්. මේක එලි මහනේ නිකන් තියන්න පුළුවන් එකක් නෙවෙයි. මේකට මැස්සෝ, මදුරුවෝ, නේද කොඳුරුවෝ ආදී සත්තුන්ගෙන් සීතෙන් උණුසුමින් හරියට ප්‍රශ්න තියෙනවා. ඒවට ඔරොත්තු දෙන්න මේ ළමයා ඔතන්න ඕනේ. හැබැයි මේ ළමයා ඔතනකොට මේ ළමයාට කිසිම විදිහකින් චින්තනයක් ඇති වෙන්නේ නැහැ. මට මේ නිල් පාට ඕනේ, රතු පාට ඕනේ, අරව ඕනේ, වටිනේවා ඕනේ කියලා. මට අපේ අම්මගෙම කිරි ඕනේ, වෙන කෙනෙක්ගේ කිරි හරියන්නේ නැහැ, එහෙම හරියන්නේ නැහැ. නේද? මට පිටිකිරි දෙනවා නම් අහවල් જાතිය ඕනේ, මොකක්වත් නැහැ. ඊළඟට මේ ළමයාව අවුවෙන් වැස්සෙන් උලඟෙන් ආරක්ෂා කරන්න පොඩි කාමරයක් ඇතුලේ තියන්න ඕනද නැද්ද? බලනකොට එක ළමයෙක් කෑ ගහනවා. එහෙම වෙලා තියෙනවද බලන්න මෙන්න මෙහෙම වෙලාද බලන්න. ළමයා කෑ ගහනවා ගිහලා ගෙයක් ඇතුලෙන් තිබ්බම මොකද ගේ ටයිල් කරලා නැහැ කියලා. <laughs> එහෙම තියනවද? ගේ ගාලා තියෙන පාට හොඳ නැහැ කියලා. නෑ. කොච්චර ලොකුවට හදලා තිබුණත් ගේ ඇතුලේ රස්නේ නම් උෂ්ණ නම් රස්නේ නම් අධික සීතල නම් එහෙනම් මැසි මදුරෝ ඉන්නවනම් ආන් එහෙමනම් එහෙනම් ගියේ මොකටද ළමයාට අන්න අර වගේ වැලකෙන්න ඊට අමතරව ළමයාට ජීවත් වෙන්න ඕන කරන්නේ මොනවද බෙහෙත් හේජාත මම අහන මේ අත්තන්ගෙන් ඔය හතර ඇරෙන්න ජීවිතේ ජීවත් කරන්න මොනවද ඕනේ ආහාර ඕනේ ඇඳුම් ඕනේ නිවාසයක් ඕනේ බෙහෙත් ඕනේ මේ හතර තියෙනවා නම් ජීවිතයක් ජීවත් කරවන්න බැයිද හා? මේ හතර තියෙනවා නම් අපිට ජීවිතේ ජීවත් කරවන්න බැයිද? මොනවද අඩු? ජීවත් වෙන්න මොනවද අඩු? ඕන කරන හතර විතරද නැද්ද? කෙනෙක්ගේ ජීවිතයක් ජීවත් වෙන්න එයාට කැම තියෙනවා නම් අවශ්‍ය වෙලාවට. ඉන්න දැනක් තියෙනවා නම්. ඇඳුම් තියෙනවා නම්. අතනේ බිරකට බෙහෙත් තෙත් තියෙනවා නම්. තව මොනවද ඕන? තව මොන හරි ඕනද? වෙන මොකවත් ඕනේ නෑ. එහෙනම් ඉන් මෙහාට ඕන දේවල් ඔක්කොම අපි පස්සේ ඇති කරගත්ත දේවල් නේද? ඉන් මෙහාට දැන් නැතුව බෑ. භික්ෂුන් වහන්සේ නමකට නැතුව බෑ. තාම බලන්න දැන් ඔන්න මම වෙන් කරන්න යන්නේ දෙගොල්ලන්ව. ආර්ය වංශ ප්‍රතිපදාවේ යෙදෙන කෙනාට අවශ්‍ය කරන්නේ ඔන්න ඔය හතර විතරයි. සේනාසන, පිණ්ඩපාත, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය කියලා සිව්පසය කියලා කිව්වේ විසුණු වහන්සේගේ අවශ්‍යතාවය පින්නත්. සිව්පසය කියන එක අපේ ජීවිතයට අපි එකතු කරගන්න ඕන. ඔච්චරයි අපිට ජීවත් වෙන්න ඕනේ. කුංචි ළමයාට ඉපදෙනකොටම සිව්පසය පිළිබඳව අවශ්‍යතාවය තියෙනවා. සිව්පසය නැත්නම් ඇගේ ජීවිතේ ජීවත් කරන්න බෑ. හැබැයි කෙටි වෙලාවකින්ම සිව්පසය පිළිබඳ හරි ප්‍රශ්නයක් එනවා. එක තරයක් කිරි ටිකක් උරපු ළමයාට ඊළඟට කිරි නැත්තම් තරහ යන ගතිය එනවද නැද්ද? නේද? ටික ටික ටික ටික මොකද වෙන්නේ? මෙයා මේ සිව්පසයේහි ඇලෙන ගතියකට එනවා. සිව්පසේ නැත්තම් ගැටළු වෙන තත්යකට එනවා. හ්ම් කෙටි කාලයකින්ම අම්මාගේ නැලවිලි ගීතය යාට ඕන වෙනවා. කෙටි කාලයකින්ම අම්මාගේ උණුසුම ඕන වෙනවා. එහෙම නැත්නම් අඬන්න පටන් ගන්නවා. දැන් අඬන්න අලුත් අලුත් දේවල් එකතු වෙන හැටි. නේද? කෙටි කාලයකින්ම උඩැල්ලලා තියෙන කරකෝන සෙල්ලම් බඩුවක් තියෙනවා නම් ඒක ඕන වෙනවා. ඒක නැත්නම් අඬන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික මෙයා ළඟ ළඟ තියෙන ඔක්කොටම වැදෙන්න පටන් ගන්නවද නැද්ද? දැන් අම්මාව පේන්නේ නැත්නම් අඬන්න පටන් ගන්නවා. දැන් වෙන අම්මෙක් බෑ. තාම කලින් තිබුණේ නැන්න සක්කාය දිට්ඨිය හැදීගෙන මේ මගේ අම්මා කියලා වචනේ නැති වුණාට හැංගීම උපදිනවා. මේ වස්තුවට ඇලෙනවා. හරි ළඟ තියෙන වස්තුන්ට මොනවත් නෙවෙයි ළමයාට ඉස්සෙල්ලාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඔක්කොම ලබා දුන්නේ අම්මා. හ්ම් ප්‍රිය රූප පෙන්නවා, අම්මගේ රූපයට ඇලෙන්න පටන් ගත්තා, ශබ්ද නේද? හොඳට නැගෙව්වා, හොඳ සුවඳ ලබා දුන්නා, හොඳ රස ලබා දුන්නා, එතන කිරි රස ලබා දුන්නා, පහස ලබා දුන්නා, ආදරය ලබා දුන්නා මේවා ලබා දෙනින්ද ළමයා දන්නේම නැහැ ළමයා මුකුත් දන්නේ ඒ సంతානය මව්ට ඇලෙන්න පටන් ගන්නවා. නේද? දැන් අලුත් ප්‍රශ්නයක් එනවා මව් නෑ පේන්නේ නැත්තම් ආඩන්න පටන් ගන්නවා. ටික දවසකින් තාත්තට ඇලෙන්න පටන් ගන්නවා. තාත්තා පේන්නේ නැත්තම් ආඩන්න පටන් ගන්නවා. මේ විදිහට ටික ටික ටික ටික ටික ටික නැතුව බැරි දේවල් එකතු වුණාද නැද්ද ජීවිතේ? ජීවිතය ජීවත් කරවන්න ආහාරයක් ඕනමයි, ගෙයක් ඕනමයි, ඇඳුම් ඇඳුමක් ඕනමයි බෙහෙත් හේත් උනමයි ඔය හතර විතරකින් ජීවත් කරවන්න පුළුවන් මේ ජීවිතයට අඬන්න දේවල් එකතු කරගත්තද නැද්ද? මොකද කියන්නේ? ඒ එකතු කර ගැනීම කොච්චර භයානකද කියලා කියනවා නම් මොකද උනේ ඒවා ඒ වාගින් සතුටු වුණා හැබැයි ඒ සතුට පොඩ්ඩක් පොඩි දෙයකදී දුකක් බවට පත් වුණාද නැද්ද? මේ ලෝකයේ අපි අපේ අවශ්‍යතාවයන් කියලා අපි එකතු කරගන්න දේවල් සතුටු වෙන්නයි වෙන මොකටවත් නෙවෙයි. අම්මා දැක ළමයා සතුටු වුණා. අම්මා ඇහැට පේන්න ඉන්න වෙලාවේ සතුට තියෙනවා. අම්මා ඇහැට පේන්නේ නැත්නම් එයාට දරා ගන්න බැරි දුකක් උපදිනවා. කලින් තිබ්බ නැති ප්‍රශ්නයක්. ඉපදිච්ච ගමන් ඒ ප්‍රශ්නේ තිබ්බද? ඉපදිච්ච ගමන් ඒ ප්‍රශ්නේ තිබුණේ නැහැ. හරිද හැම දෙයක්ම හැමද නැද්ද බලන්න. මේ Tamanට දැන් දෙමාපිය දරුවෝ ඉන්න දෙමාපියන්ගෙන් මං අහනවා. දරුවෝ ලැබෙන්න අවුරුද්දකට ඉස්සෙල්ලා දරුවෝ ගැන අදහස පහළ වෙන්න අවුරුද්දකට ඉස්සෙල්ලා දරුවෝ හින්දා මාත්‍රීය දුකක් තිබ්බද? මාත්‍රයක්වත් දුකක් තිබ්බද? නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? කියන්නේ තාඩම්බරෙන් දරු දුක නම් අයින් කරන්න කියන්නත් එපා හාමුදුරනේ අයින් කරන්නේ නැහැ. එක දවසක් අම්මෙක් මට කියනවා ඕන එකක් හරි දරු දුක අයින් කරන්න අපි ලෑස්ති නැහැ. නේද? ඒකට දරු දුක කියලාමයි කියන්නේ. දරුවෝ නැති කාලයකට කියන්නේ මොකද්ද? දරු සැප කියලා කියන්නේ. හරිද? දරුවෝ නැති කාලේ දරුවෝ හම්බෙන්න ඉස්සලා කියන්නේ නේද? පුත්‍ර සම්පත්තිය, දරු සැප. ඊට පස්සේ කියන්නේ ආ ඒක මොකද මේ ලෝකේ සැපයි කියලා ගන්න දෙයක් තියනවාද? සැපයි කියලා අල්ලා ගන්න දෙයක් තියනවාද අපේ පින්නත් නේ? සැපයි කියලා අල්ලා ගන්න දෙයක් අපි තියනවාද? සැපයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා අල්ලා ගන්න දෙයක් තියනවාද? මේ හැම දෙයක්ම දුකක් උපදින්න හේතුවක් වෙනවද නැද්ද? හේතුවක් වෙනවා. එහෙනම් දැන් දුක් උපදින නැතුව බැරි මට ජීවත් වෙන්න නැතුව බෑ. මගේ හිත පෑරෙනවා, මගේ හිත රිදෙනවා, මගේ හිත කීරි ගහනවා, මගේ හිත මේ මේ ආකාරයටපත් වෙනවා කියලා ඇතුළාන්තයෙන් දුක් උපදින්නේ නැතුව බැරි දේවල් හින්දා. අන්න ඒ වගේ කීයක් විතර තියෙනවද දන්නේ නැහැ. දැන් මේ වෙනකොට කීයක් විතර තියෙනවද දන්නේ නැහැ. නේද? එහෙනම් එන්න එන්න එන්න එන්න එන්න එන්න දුක් ඒක රාශී වෙනවද නැද්ද? එක එක එක එක බැඳීම් වල දරුවන්ට විතරක් නෙවෙයි තිබ්බ බැඳීම් දරුවන්ගෙන් පස්සේ මුණුපුරන්ටත් ඇති වෙනවා. මුණුපුරන්ට විතරක් නෙවෙයි ළඟ ළඟ ඉන්න තව බොහෝ දෙනාට බැඳීම් ඇති වෙනවා. බැඳීම් ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න ආසාවල් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න දුක් විඳින වාර ගන්න, පීඩණයෙන් ඉන්න වාර ගන්න, බයෙන් ඉන්න වාර ගන්න, අපහසුයෙන් ඉන්න වාර ගන්න, නොසන්සුන්කමෙන් ඉන්න වාර ගන්න වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. මෙන්න මේ తত্ত্বය මෙන්න මේ ශේත්‍රය මෙවැනි සිද්ධියක් සිද්ධ වෙනවාය කියලා බුදුබණ ඇහුනහම දැනගන්නවා පින්වත් දැනගෙන මේ එක පැත්තක් මේක අන්තයක් මේක අන්තයක් කියන්නේ අන්තයකට වැටෙනවා කියන එක නෙමෙයි මේ එක කොටසක් මේ ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ ඇලී ගැලී වාසය කරමින් වාසය කරමින් ඊ타මත්ම දුක්ඛිත ජීවිත ගත කරන පොර අල්ලන හැම වෙලෙම පොර මොකද හා නැද්ද? පොර අලනවද නැද්ද? යටි කූටුකම් යටින් යන වැඩ යටින් ගින්දර නේද? උඩින් ගින්දර ඇනුම් කෙටුම් ගහ ගැනීම කේලාංකීම් මේ ඔක්කොම මොකටද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් සඳහා Tamanට අවශ්‍ය කරන දේවල් නැති වෙයි කියන බයටද නැද්ද කියලා කියන්නේ? Taman කැමති දේවල් නැති වෙයි කියලා බයටද නැද්ද නොයෙකුත් උපක්‍රම දන්නේ අනිත් අයව ඝාතනය කරන්න එපා. ඉතින් අන්න එහෙම නොයෙකුත් මහා සටනක යෙදෙන මහ පොරයක යෙදෙන ත්‍රිසංගත සත්වයෝද මනුස්සයෝද නේද? ඒක මහා පොරයක් ඒක මහා කතා කරොත් දන්න ඔක්කොම යටින් උඩින් හැම පැත්තෙන් මේක අසූචි ගොඩේ එරිලා වාගේ ඉන්න පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ අසුචි ගොඩ එරලා කියන්නේ අසුචි සැපේ මිල්හ සුඛය විඳින්මින් ඉන්නේ. අසුචි සැපේ විඳින්මින් ඉන්නේ. ඇයි ඒකට අසුචි සැපේ කියලා කිව්වේ? ඒක කවදාකවත් තෘප්තිමත් වෙන එකක් නෙවෙයි. මං අහන මේ අත්ංගෙන් ඔය කන්නට දැන් එකම රූපය කොච්චර කල් පෙන්වනවද? එකම ශබ්දයේ කීතරක් ඇස්සුවද? ඇද්ද දැන්? ඇද්ද කියලා අහන්නේ අනුන් පදයකට වගේ. ඇද්ද දැන් ඉතින් ඇද්ද? නේද? ඇතිවීමක් නෑ එකම රූපේ ආය පෙන්වන්න ඕනේ ආය අස්වන්න ඕනේ ආය වින්දනය කරවන්න ඕනේ. ඒවා නැති වුණොත් මහා දුක් ඇති වෙනවා. ඉතින් අමුතුවෙන් කියන්නේ නැහැ. අන්න ඒ වගේ කොටසක් ඉන්නවා මේ ලෝකේ. ඒ කොටසට අමතරව මේ නරාවලෙන් අත මිදෙන්න ඕනෑ කියලා මේක දැනිලා දැනිච්ච ගමන් අත මිදෙන්නේ නැහැ පින්නන්නේ. හිතේ පැත්තට ඇලීලා තියෙන්නේ. හරිද? හරියට මේ වගේ මහා කැලේක ඉන්නවා සත්තු වර්ගයක්. අපි හිතමුකෝ අලි ඉන්නවා කියලා. මේ අලින්ගේ හිත කොහෙද? කැලේ තමයි. නේද? එක අලියෙක් අල්ලන් එනවා দমনය කරන්න. අරන් ඇවිල්ලා දන් වලින් බැඳලා තියෙනවා. දන් වලින් බැඳලා තියෙන කාලේ එයා දන්වැල හින්දා යකඩ දන්වැල හින්දා කඩා ගන්න බැරුව හරිය අමාරුවෙන් ඉන්නේ. ඇයි හිත කොහෙද? හිත කැලේමයි. නේද? මේ විදිහට මේ විදිහට කාලයක් තිස්සේ මේ වගේ බැඳලා ඉන්නකොට එයා එයා ටික ටික দমনය වෙනවා. අපි කියන দমনය වෙනවා කියලා. দমনය වෙලා මොකද වෙන්නේ? එයාගේ හිත ටික ටික කැලෙන් අත මෙතෙනවා. අත මෙදලා දැන් මෙහෙට වෙලා සාන්තව ඉන්න පුරුදු වෙනවා. ඊට පස්සේ එයාගේ දන්වැල ලෙහෙලා දානවා. දැන් කොහෙද එයා? දැන් කැලේ යනවද? නෑ එළුවත් යන්නේ නෑ. කැය ගිහින් දැම්මොත් ආපහු එනවා. ආ තේරෙනව නේද? අන්න එහෙනම් කොටස් තුනක් ඉන්නවා අලින්ගේ. කට්ටියක් দমনය වෙච්ච අලි ඉන්නවා. ආයෙ කැලේ යන්නේ නැහැ. කට්ටියක් දන්වල වලින් බැඳපු අලි ඉන්නවා. කට්ටියක් කැලේ ඉන්න අලි ඉන්නවා. හරි? එතකොට මෙතන දෙගොල්ලක් ඉන්නවා. මේ ඉන්නේ කැලේ ඉන්න අලි. මේ ඉන්න අපි කීප දෙනා බැඳලා තියෙන අලි. නේද? රහතන් වහන්සේලා දමණය වෙච්ච අලි. නේද? ඒතර බැඳලා තියෙන අලි කියුවේ මොකද? කැලේට හිත තියෙනවා. හැබැයි ආදීනව දන්නවා. බැඳලා තියෙන්නේ මොකෙන්ද? ප්‍රතිපදාවෙන්. හරිද? ඒතර ඇලි ගලී වාසය කරන්නේ නැහැ. ඒක තමයි අරියවංශ ප්‍රතිපදාව. හරි ඇයි ඒ දන්නවා මේක ඉවරක් වෙන්නේ නැති කැලයක් කියලා. දන්නවා මේකේ ආදීනව සහිතයි කියලා. මේකේ විහෙසකාරී බව දන්නවා. මේකේ පීඩාකාරී බව දන්නවා. මේකෙන් අත මිදින්න තියෙන හොඳම ක්‍රමය මම චීවරයක් දරාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වෙන් වෙනවා. බලන්න පිටුලත් මේ පැවිදි ජීවිතය කොච්චර නිදහස් එකක්ද කියලා. හරිද? මේ සිව්පසයෙන් පමණක් යැපෙන ජීවිතය. අර ඊට පස්සේ අපි ඒකේ මානසිකත්වයට ඉස්සෙල්ලා භෞතික පැත්ත පොඩ්ඩක් කතා කරමු. පුංචි ළමයෙකුට අවශ්‍ය කරන කාරණා හතරක් කිව්වා නේද? ඒක මොකටද? ජීවත් වෙන්නයි. පුංචි ළමයෙකුට අවශ්‍ය කරන කාරණා හතර ජීවත් වෙන්න. එහෙනම් ඒ හතරමයි පින්වත්නි විසුණු වහන්සේට ඕනේ. විසුණු වහන්සේගේ අවශ්‍යතාවයන් වල අපි කියනවා සිව්පසය කියලා. සිව්පසය කියන්නේ පින්ඩපාත, චීවර, දේනාසන, ගිලන්පස. මේ හතර ඇයි මේ හතර නැතුව ජීවත් වෙන්න බැරි හින්දායි. හරිද? එහෙනම් මගේ බුදුරජාණන් වහන්සේ මාව ආයෙ ගිහින් දැම්මේ කොහෙටද? උපන් තැනට. ඉපදුනේ වැරද්දක් හින්දා. කුමන වැරද්දද? අතීත රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියන තණ්හාව ඡය වුණේ නැති හින්දා. ආන්ගේ ඉපදුනාට පස්සේ මං මේ ඉපදිලා මේ තණ්හාව අයින් කරගන්නවා වෙනුවට මං කරේ මොකද? තව තණ්හාව ගොඩ ගහගත්තා. ආන්ගේ ගොඩ ගහගත්ත මට බුදුරජාන් වහන්සේ දෙන පණිවිඩය ඔහේ යනවා අය හිටපු තැනට. නේද? ආපු තැනින් පටන් ගන්න ඕනේ. ආපු ගමන් ඕන වෙලා තිබ්බේ මෙච්චරයි. ආ ඒ හතරෙන් විතරක් ඉන්නවා එහෙනම්. කියලා කරුණ පැහැදිලි කරලා දීලා නේද? එහෙනම් භික්ෂුන් වහන්සේ සුව කැමැත්තෙන් මොකද කරේ? මම සිව්පසයෙන් යපිලා ඉන්නවා කියලා ඔන්න භික්ෂු ජීවිතයට ආවා. දැන් කෑම හොයන්න මහන්සි වෙන්න ඕනේ නෑ. චීවර හොයන්න, ඇඳුම් හොයන්න මහන්සි වෙන්න ඕනේ නෑ. ගෙවල් හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ. බෙහෙත් හේත් හොයන්න මහන්සි වෙන්න ඕනේ නෑ. මේ චීවරයේ බලයෙන් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් ශාසනයෙහි තියෙන වටිනාකම ඒවා කොහොම පහළ වෙනවා. නේද? එහෙනම් හිතන්න මොහොතකට මේ අත්තු මගේ ජීවිතයේ ඛණ්ඩ හොයන්න දෙයක් නැත්තම් ඛණ්ඩ ටික හැමදාම කවුරුහරි ගෙනත් දෙනවනේ ගෙයක් හදන්න දෙයක් නැත්නම් ගේ නඩත්තු කරන්න දෙයක්වත් නැත්නම් හ්ම් ඇඳුම් හොයන්න දෙයක් නැත්නම් ඇඳුම් පිළිබඳ මහන්සි වෙන්න දෙයක් නැත්නම් බෙහෙත් ඒත් හොයන්න දෙයක් නැත්නම් කොහොමද නිදහස නේද දැන් මේ හතර විතරක් තව බොහෝ දේවල් හොයන්න තියෙනවා ඊට අමතරව බොහෝ දේවල් හොයන්න තියෙනවා පින්නන්නේ ඉතින් මේ මොකවත් හොයන්න නැති හ්ම් සන්තෝෂයෙන්ම ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තමයි වික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. හරිද? මේ වික්ෂුන් වහන්සේ ගැන මේ ආර්ය වංශිකයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ඉහළ තලයක ඉන්න කෙනා ගැන. දැන් අපි ඒ උනාට බලන්න ඕනේ. අදි කුසල සංඛ්‍යාත සිතුවිලි වල ඒ ප්‍රතිපදාවෙහි සිත ඇලෙන්නේ නැහැ කැලේටමයි හිත කියලා මං කිව්වේ. අන්න මේ අදි කුසලයන්ගේ හිත නොයැලෙන එකට කියනවා අර්ථිය කියලා. හරිද? මේ ධීර වූ පුද්ගලයා මේ වීර පුද්ගලයා ධීර වූ පුද්ගලයා ලෝකයේ තියෙන ඉහළම දේ කරන්නේ කවුද මේ ප්‍රෞජා භූමියට ආපු කෙනා ඉහළම දේ කරන්නේ මොකක්ද? අර්ථිය මැඩගෙන යනවා. අර්ථිය අර්ථියට ඔහුව මඩින්ද දෙන්නේ නැහැ. හරිද? නාරති දීරං සහති නාරති දීර සංහති මේ අරතියට මේ අරතිය කියලා කියන්නේ අධිකුසලයන්හි නොයැලෙන ස්වභාවය. ආන්ගේ අධිකුසලයන්හි නොයැලෙන ස්වභාවයට මේ පුද්ගලයාව යට කරන්න දෙන්නේ නැතුව මේ භික්ෂුන් වහන්සේ අරතිය මැඩගෙන යනවා. අර්ථය යට කරගන්න. හරිද? ඒ කියන්නේ තමන්ගේ සිත යොදා ගන්නවා ඇලීමකටපත් නොවෙන්නට කිසිම දෙයක. ඉතින් අන්න ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදාව තමයි අරියවංශ ප්‍රතිපදාව කියලා කියන්නේ. දැන් අපි බලමු මේ කුසලයන්ට හිත ඇලෙන්නේ නැතුව අකුසලයන්ට නැත්තම් කෙලෙස් වලට හිත ඇලෙන ස්වභාවයටපත් වෙන්නේ ඇයි කියලා. හරි? වික්ෂුන් වහන්සේට හරි පුදුම කාරණාවක් තියෙනවා सिद्ध කරන්න. මම මේක කියන්නේ මේකට සමගාමීව මේ අතෝ තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕන හින්දාත් එක්කමයි. ඒ තමයි සන්තෝෂ වෙන විදියක් සකස් කරලා දීලා තියෙනවා. ආර්යවංශ ප්‍රතිපදාව ගැන තියෙන ආර්යවංශ සූත්‍රයේ සඳහන් වෙනවා මේ භික්ෂුන් වහන්සේ තුළ සමන්නාගත වෙනවා කියලා සන්තෝෂ සන්තෝෂ හතරක්. එක සන්තෝෂයක් තමයි චීවර සන්තෝෂය. මේ බලන්න. අනිත් සන්තෝෂය තමයි පින්දපාත සන්තෝෂය. අනිත් සන්තෝෂය තමයි සේනාසන සන්තෝෂය. අනිත් එක තමයි භාවනා රාමතාවය. දැන් මේ අත හිතයි අපි මේ අයත් අඳුන් ඇඳලා සන්තෝෂ වෙනවද නැද්ද? ආ වික්‍රමහන්සේත් කීවරලින් සන්තෝෂ වෙනවා. එහෙනම් ඉතින් වැඩ නැහැ. අන්න ප්‍රතිපදාව මේ ප්‍රතිපදාවේ මං කියවා කැලේ ඉන්න කට්ටියයි වැඳලා ඉන්න කට්ටියයි කියලා දන් වැලේ. මේ අය ඇඳුම් ඇඳ සන්තෝෂ වෙන්නේ ඇඳුම් හින්දා කාමච්ඡන්දේ උපදවාගෙනද නැද්ද? ඇඳුම් හින්දා කාමච්ඡන්දේ උපදවාගෙන මේ ඇඳුමට මම ලස්සනයි, මේ ඇඳුම බොහොම හොඳයි, මේ ඇඳුම බොහොම වටිනවා නේද? මේක අන් අයව අභිභවා යන්න හොඳ එකක් කියලා මේක ඇඳගෙන ඇවිදින්නේ කොහමද? මං කියන්න ඕනද? එව්වා මං කියන්න ඕනද? නේව මං කියන්න ඕනේ මටත් හොඳ නෑ ඒවා කියන්න ගත්තොත් නේද? හ්ම් අමුතු ඇඳුමක් ඇඳගෙන අමුතු විදිහට කතා කරමින් අමුතු විදිහට ඇවිදිමින් අමුතු විදිහට ඉඳිමින් මොකද මේ කාමච්ඡන්ද ගෝණියක් නේද? ඒ සිත් තුළ කාමච්ඡන්දයයි ඒ ඇඳුමට පොඩි දෙයක් එහෙම එහෙම වෙනකොට මොනවද උපදින්නේ? ව්‍යාපාදේ උපදිනවද නැද්ද? ආ ව්‍යාපාදේ උපදිනවා. ඒ ඇඳුම නිසාවෙන් Tamanට අවශ්‍ය කරන ප්‍රතිපදාව අවශ්‍ය කරන වැඩපිළිවෙල අවශ්‍ය කරන නිවැරදි තැනට යන්න බැරි වෙන බාධා උපදිනවද නැද්ද? එහෙනම් ඒකින්ද හිත ඇකිලෙන ගතියකට එනවා, කුසීතකම් උපදිනවා. හ්ම් ඒ පැත්තට හිත නැඹුරු වෙලා යනවා. ඇඳුම හින්දා හිත උද්දච්චයටපත් වෙනවද නැද්ද? නොසන්සුන්කම් වලටපත් වෙනවද නැද්ද? එහෙනම් නීවරණයන්ගෙන් යට වෙන්න ඇඳුම හේතු වෙනවා. විසුණු මහන්සේගේ චීවරය වික්ෂුන් වහන්සේ සන්තෝෂ වෙන්නේ නෙක්ඛම්මය උපදවාගෙන. තමන් පොරවන චීවරය පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි. මම මේ චීවරය පාවිච්චි කරන්නේ කොහොමද නුවණින් යුක්තවයි කියලා දැනගෙන දැනගෙන පාවිච්චි කරනවා. මොකටද මේ චීවරය කියලා දැනගෙන පාවිච්චි කරනවා. මොකද්ද මේ දැනගෙන පාවිච්චි කිරීම කියලා කියන්නේ මේක සීත උෂ්ණය නැති කරගන්නටයි. මැසි මදුරුවන්ගෙන් බේරෙන්නටයි ලැජ්ජාතෙන් වසා ගන්නටයි මේ චීවරයේ හින්දා කියලා මාන්නයක් උපදවන් තණ්හා දෘෂ්ටි මාන්න ඇති නොවන ආකාරයට කටයුතු කරනවා හරිද ඒ වගේ සිතක් සකස් කරගන්න ඇයි නැතනම් ආය අමාරු වෙනවා මේ ලෝකයේ තියෙන නොයේකුත් දේවල් හැමදේම අතහැරලා නිදහසේ ඉඳ නිදහසේ ඉතා නිදහසේ කටයුතු කරන්න ඕනේ කියලා අරතිය මැඩගෙන කටයුතු කරන්න පිළිපන් වික්ෂුන් වහන්සේට චීවරයේ හින්දා හෝ පිණ්ඩපාතයේ හින්දා හෝ සේනාසනයේ හින්දා හෝ නැවත රතිය ඇති වෙන්න පුළුවන් දෙපෙත්. ආන් ඒකත් අයින් කරන්න අයින් කරගන්න විදිහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට උපදෙස් දීලා තියෙනවා. හිත කිසිම තැනක ඇලෙන්නේ නැතුව මාත්‍රයක්වත් ඇලෙන්නේ නැතුව. කට ළඟට එනකම් පුරවපු තලතෙල් පාත්‍රයක් අරගෙන බින්දුවක්වත් හැරෙන්නේ නැතුව ඉන්න ඉස්සරහට යනවා වගේ. මේ සිත කිසිම දෙයක ඇලෙන්නේ නැතුව තබා ගන්න ඕනේ වෙන මොකටවත් මේ සන්තෝෂය සඳහා. හරිද? එතකොට ගිහියත්තෝ ගිහියත්තෝම කියලා කියන්න බෑ ප්‍රතිපදාව නැතියත්තෝ සන්තෝෂ වෙන ක්‍රමයට නෙවෙයි අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න ඇත්තෝ සන්තෝෂ වෙන්නේ. මේ හතර පිළිබඳව මහා මේ ගින්දරෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද? වතුරෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද? වරද ගත්තොත් මොකද වෙන්නේ? වරද්ද ගත්තොත් ඒ ගින්දර වරද්ද ගත්තොත් පුච්ච ගන්නවා. වතුර වරද්ද ගත්තොත් සැට පහරකට අහු වෙනවා. නේද? අන්න ඒ වගේ ප්‍රයෝජන ගන්න ඕනේ වරද්ද ගන්නෙ නැතුව. භික්ෂුන් වහන්සේ සියලු දේ අතහැරලා දැම්මා. හැබැයි චීවරය අතහැරලා දාන්න බෑ. ආහාරය අතහැරලා දාන්න බෑ. ආහාරය නැතුව ඉන්න බෑ. අම්මා නැතුව ඉන්නවා තාත්තා නැතුව ඉන්නවා සහෝදරයෝ යාළුවෝ නැතුව ඉන්නවා වෙනත් විනෝද වෙන සියලු දේ නැතුව ඉන්නවා චීවරේ නැතුව ඉන්න බෑ ආහාරය නැතුව ඉන්න බෑ සේනාසනේ නැතුව ඉන්න බෑ විලන්පස නැතුව ඉන්න බෑ එහෙනම් මේ හතර පාවිච්චි කරන්න ඕන ගින්දර පාවිච්චි කරනවා වාගේ ඒ කොහොමද ගින්දර පාවිච්චි කරනවා කියන්නේ ඒක පාවිච්චිය සඳහා විතරයි ඒකින්ද පුච්ච ගන්නෙ නෑ ඒකින්ද දවා ගන්නෙ නෑ ආන්ගේ ක්‍රමයට තමන් අවශ්‍ය කරන සේනාසනය ආදිය පාවිච්චි කරනවා පින්නත් නේ. ඉතින් ඒ ක්‍රමයට ඇයි මේ පාවිච්චි කරන්නේ හිත තුළ තියෙන සියලු තණ්හාව අයින් කර ගැනීමේ වැඩපිළිවෙලක් විදිහට. අමාරුම හතරේ හතරයි අනිත් ඒවා නම්. යම් කිසි රාගයක් ඉපදිලා තියෙනවා නම් රාග වස්තුව ළඟ නැහැ රාග වස්තුවෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක දාලා ගැලේ පයින්න පුළුවන්කම තියෙනවා. හ්ම්. පේන්නේ නැති මානේ ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් කීවරේ පිළිබඳ රමතාවයක් ඉපදුනොත් කැමැත්තක් ඉපදුනොත් ඒක ඇඟේ ආහාරය පිළිබඳ කැමැත්තක් ඉපදුනොත් නේද? එහෙනම් මෙන්න මේ தත්වයෙන් අත මිදීම සඳහා වික්ෂුන් වහන්සේ හැම වෙලේම සිහියෙන් කටයුතු කරන්නේ ඇයි? මේ ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්හි ආදීනව හොඳට දැකලා මේ වස මිශ්‍ර ආහාරයක් වගේ ඇහැ කනාසය දිව ශරීරය මේවායින් පිනවීමෙන් ඇති පළක් නැතමය මම මේ සියලු සංස්කාරයන්ගෙන් අත මිදෙන්න ඕනේ කියලා. මේ මේ හැම එකකින්ම අයින් වෙන්න ඕනේ, බැහැර වෙන්න ඕනේ කියන දැඩි අදහසකින් Tamanට පාවිච්චි කරන්න තියෙන දේවල් පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදියට අරියවංශ ප්‍රතිපදාවේ ඉන්නේ ඇත්තෝ ඒවා භාවිතයට ගන්නවා. ඉතින් ඊට සමගාමීව මේ අත්තන්ටත් ඒවා පාවිච්චියට ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට මහා සංඝරත්නය ගැන අපිට ලොකු හැඟීමක් උපදවා ගන්න මේ කාරණා හේතු වෙනවා. ඉතින් මහා සංඝරත්නය අපි නම් දැකලා නැහැ මේවා ප්‍රත්‍යක්ෂා කරනවා කියලා මේ අත්තු කියයි. උන්වහන්සේලා පාරට බහලා අනිත් අය කොටම පේන්න මෙන්න අපි ප්‍රත්‍යක්ෂා කරනෝ කියලා පෙන්වන්න කරන්න ඕන එකක්ද ඒක? නෑ. නේද? ඉතින් ඒකින්ද ඕනෑතරම් ඕනෑතරම් වික්ෂුන් වහන්සේලා සාමණේර වහන්සේලා ඉඳන් හැම වික්ෂුන් වහන්සේ නමක තමන්ගේ චීවර ප්‍රත්‍යක්ෂාව සිද්ධ කරනවා. ඒකින්ද මහා සංඝරත්නය මෙන්න මේ ආකාරයයි කියලා උන්වහන්සේලා ගැන ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. ශ්‍රද්ධාව උපදවා ගන්න මේවා අපි දැනගන්න ඕනේ. ඉතින් මේ ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුන් වහන්සේ පින්වත් මේ චීවරය පිළිබඳව මෙන්න මෙහි මේ වගේ ප්‍රතිපත්තියක ඉන්නේ සන්තුට්ඨෝ හෝති iteratorේන චීවරේන iteratorේන චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී ඒ කියන්නේ ලැබිච්ච විදිහට පාවිච්චි කරනවා චීවරය චීවරය නම් සේනාසනය නම් සිව්පසය ලැබිච්ච ලදපමණින් සතුටු වෙලා කටයුතු කරනවා. ලදපමණින් සතුටු වෙලා ඒ චීවරයෙන් චීවරය භාවිතා කරනවා විතරක් නෙවෙයි එහෙම ලදපමණින් සතුටු වෙලා චීවරය භාවිතා කිරීම පිළිබඳ වර්ණනා කරනවා. හරිද? ලදපමණින් සතුටු වෙලා කටයුතු කරනවා විතරක් නෙවෙයි ඒ ලද ප්‍රමණින් සතුටු වෙලා කටයුතු කිරීම පිළිබඳව හැම වෙලේම වර්ණනා කරනවා ඒ මොකද මේකෙහි මේ චීවරින්දා වෙනත් ආකාරයක කෙලෙස් ධර්මයක් උපදවාගන්නේ නැතුව පින්වත්නි ලෝකය මං කලින් කිව්වා ලෝකයම පුරාලනවා කියලා ලෝකයම Taman කැමති දේවල් වලට පුරාලන අතරවාරයේදී මොහොතකට හිතන්ද ලද දෙයින් විතරක් ජීවත් වෙන්න කවුරු හරි ලෑස්ති නම් උදේ ඉඳන් හැන්ද වෙනකම්. හිත හදාගෙන නම් එහෙම. මට ලැබෙන දෙයින් මං ඉන්නවා. නමුත් ශාසනය තුල ලැබෙනවා. නේද? වික්ෂුන් වහන්සේ ලැබෙනවා. ප්‍රතිපත්තිය ඉහළිට තලයෙන් තියනවා ලැබීම් කියනවා සුලභ වෙනවා. කෙසේ නමුත් මොනතරම් දේවල් ලැබුණත් මොනතරම් ඒවා ගැන අපේක්ෂාවකින් තොරව ලද දෙයින් ලද ආකාරයෙන් ලද ප්‍රමාණයෙන් විතරක් ඒ පිළිබඳ විතරක් අදහසකින් ජීවත් වීම වෙන්න පුළුවන් නම් ඒ තැනත්තාට මේ ලෝකේ කොච්චර නිදහස්ව බලන්න ජීවිතේ නේද? ගියත්තන්ට මේක කරන්න අමාරු වෙන්නේ ලැබෙන දේ අමාරුයි ලැබෙන්නේ නැහැ හොයන්න වෙනවා. හොයන්න ගියම පොරවල්ලන්න වෙනවා. නේද? එහෙනම් භික්ෂුන් වහන්සේගේ දෙගොල්ලගේ වෙනස මොකද්ද? වික්ෂුන් වහන්සේ ප්‍රත්‍යලාභීන් ප්‍රත්‍යලාභියෙක් ප්‍රත්‍ය ලැබෙනවා උන්වහන්සේට. හැබැයි උන්වහන්සේ මොකද කරන්නේ? ලද දෙයින් තෘප්තිමත් වෙනවා විතරක් නෙවෙයි අන්න ඒ ලද දෙයින් තෘප්තිමත් වීම ගැන හැම වෙලේම වර්ණනා කරනවා. හැම වෙලේම වර්ණනා කරනවා. ආන්ගේ වර්ණනා කරන වාදියෙක් හරිවන්ත ප්‍රතිපදාවේ ඉන්න කෙනා ලද ලද චීවරය, ලද සේනාසනය, ලද ගිලම්පස ආදිය පිළිබඳ ප්‍රමාණවත් ආකාරයට ඒක පාවිච්චි කරමින් ලද දෙයින් සතුට වෙන කෙනෙක්. ඒ වගේම තමයි නච සේනාසන හේතු අනේසන. මේ නොලැබ සේනාසන හේතුවෙන් නොයේකුත් අනේසන අප්‍රතිරූපං ආපජ්ජති. නොයේකුත් නොකල යුතු දේවල් කරන්නේ නැහැ. කීවර හේතුවෙන් නොකල යුතු දේවල් කරන්නේ නැහැ. පින්ඩපාතයේ හින්දා නොකල යුතු දේවල් කරන්නේ නැහැ. නැහැ මොනවද නොකළ යුතු දේවල් කියන්නේ. කපටිකම් කරන්නේ නැහැ. හරි ඒවා නිමිති තියලා කතා කරන්නේ නැහැ. මට මේ වගේ ආකාරයට තියෙන මෙන්න එහෙම නෙමෙයි මෙහෙම දැන්. ඉල්ලන්නේ නැහැ කියලා මෙහෙම කියනවා. මේ වගේ චීවර තිබුණොත් හොඳයි. මේ වගේ චීවර බොහොම වටිනවා. දැන් දන්නවා ඉස්සරහින් ඉන්න කෙනා ඒකට පොළඹවන්න පුළුවන් කියලා. එතකොට එතකොට ආය සමහර දේවල් ලැබෙනකොට නෑ මට මේවා එපා අප්පෝවා ඕවා පිළිබඳව තණ්හාව ඇති වෙනවා ඕවා එපා කියලා කියන්නේ යටින් අරමුණක් තියාගෙන. ආන් ඒ වගේ වට කියනවා කුහනා, ලපනා, නේමිත්ත කතා, නිප්පේසි කතා, ලාභේන ලාභං නිජිකින්සසා කියලා. මේ මොනවද මේ කියන්නේ? මේ ඒ කියන්නේ කපටිකම් කරමින්, කුහකකම් කරමින්, එක එක එක එක නිමිති කියමින් එහෙම කරමින් ලාභයෙන් ලාභය උපයමින් කටයුතු කරන්නේ නැහැ අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න ඇත්තෝ. ඇයි? ඒ කට්ටිය මේකේ ආදීනව දන්න හින්දා. ආදීනව දන්න හින්දා එහෙම කරන්නේ නැහැ. ඒ වගේම තමයි නොලැබිච්ච සේනාසනය හින්දා න පරිතස්සති. මේ නොලැබිච්ච සේනාසනය හින්දා පත් වෙන්නේ නැහැ. දැවෙන්නේ නැහැ. පිට වෙන්නේ නැහැ. ලැබිච්ච සේනාසනය සේනාසනය ලෝභයෙන්, දේශයෙන් මත් වෙන්නේ නැහැ. ඒකින් දා තිජු වෙන්නේ නැහැ. ඒකින් දා මුලාවටපත් වෙන්නේ නැහැ. ඒතර මේ විදිහට සිව්පසය පිළිබඳව පින්වත්නි, ඊටාම ලස්සන ප්‍රතිපත්තියක් අරගෙන යන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ නොලැබිච්ච දේවල් හින්දා රත් වෙන්නේ නැහැ කියද්දි අපි බලන්න ඕනේ. උන්වහන්සේලාගේ ජීවිත මොන තරම්නම් වටිනවද නේද? අපි මේ පිළිබඳව තව සාකච්ඡා කරනවා. නමුත් අද අපි ප්‍රවේශයක් මේ ලබා ගත්තේ ලැබිච්ච දේවල් පිළිබඳව අපි හෙට කතා කරන ලැබිච්ච දේවල් පාවිච්චි කරන විදිය පිළිබඳව. නමුත් නොලැබිච්ච දේවල් පිළිබඳව රත් වෙන්නේ නැහැ කියන එක බලන්න. අරිය වංශිකයා දැන් ප්‍රතිපදාව ඉන්න කෙනා එතෙන්ට පුරුදු වෙන එක්කෙනා. හරිද? ඒකයි මම කිව්වේ. එතකොට ප්‍රතිපදාව සම්පූර්ණ කරගත් එක්කෙනාගේ ස්වභාවය හ්ම් එතකොට බලන්න ඒ අන්න වංශයේ බෙදලා තියෙන විදිය මේ චීවරයෙන් රත් වෙන්නේ නැහැ. නොලැබිච්ච දෙයකින් රත් වෙන්නේ නැති ස්වභාවය ආර්ය වංශකයා තුළ තියෙනවා. Tamanට නොලැබෙච්ච. දැන් අපේ ජීවිත කොහොමද සාමාන්‍යයෙන් ගත්තේ? අනිත් අයට ලැබී ඇත මට ලැබී නැත කියලා රත් වෙන ගතිය තියෙනවද නැද්ද? අන්න ඒ රත් වෙන ගතිය තියෙනවා. රත් වෙලා ඇතුලාන්ත කෙලස් උපදවාගෙන ඒ සඳහා උපක්‍රම යොදනවා. ඒකින්ද අන්න ඒ රත් වෙන ස්වභාවය නැහැ. ඉතින් අන්න ඒ රත් වෙන ස්වභාවය නැති වෙන තත්ත්වයටපත් වෙන්න ටික ටික ටික ටික සන්තෝෂය උපදවාගෙන කටයුතු කරන්නේ කොහොමද කියලා අපි ක්‍රමානුකූලව සාකච්ඡා කරමු. මොකද මේ මෙවැනි සාකච්ඡාවක අවශ්‍යතාවය පැහැදිලිවම අපිට තේරෙන්න සසරවත් මම අඩුම ගානේ මේ ජීවිතේ දැන් බැයි නම් නේද? මේ ජීවිතේ දැන් බැයි නම් සතර ජීවිතේවත් අරිම ගානේ ආසන්නම භවයේදීවත් නේද මම බොහෝ පින් කරලා ප්‍රාර්ථනා කරන්න ඕන මොකක්ද? අඩුම ගානේ දන්වල දාගන්න පුළුවන්ද කියලා. කැලේම ඉන්නේ නැතුව කැලෙන් එළියට ගිහිල්ලා දන්වලෙන් වැඳලා නේද කැලේට පයින්නේ කැලේට පනින්නම හිත තියෙනකොට කැලේට පයින්න දෙන්නේ නැතුව দমনය වෙනකන් දන්වල දඬ ගන්න පුළුවන්කම තියෙනවා නම් දමණය වෙච්ච කෙනෙක් බවට පත් කරගන්න මේ මේ නරාවලටම හිත තියෙන මගේ හිත මින් ගලවා ගන්න කොහොම හරි කටයුතු කරන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම ඒ පිළිබඳ කරුණු කාරණා දැනගෙන එහි තියෙන සුවපත්භාවය එහි තියෙන වටිනාකම හොඳින් දැනගෙන නේද? මගේ ජීවිතයත් යම්කිසි කඩයිමකට පත් කරගන්න ඕනේ කොයි විදියකින් හරි නේද හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මෙහෙම ඉඳගෙන හරි ඔය කියන ප්‍රතිපදාවට වැටෙන්න ඕනේ. ආහාරයෙන්දා, ඇඳුම් පැළඳුම්ෙන්දා, වෙන මොකක්වත් හින්දා රත් වෙන්නේ නැති තත්ත්වෙට මං පත් වෙන්න ඕනේ කියලා ගිහියත්න්ටත් අරියවංශ අරියවංශ ප්‍රතිපදාවේ පුරණ අයත් සමගාමීව Tamanටත් Tamanගේ ජීවිතයට ඒක ඒව එකතු කරගන්න පුළුවන්. එතකොට තමයි සමාධිය උපදින්නේ. එතකොට තමයි ප්‍රඥාව උපදින්නේ. එතකොට තමයි Tamanට අවශ්‍ය කරන තැනට යන්න අවශ්‍ය කරන මාර්ගය සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකද හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අදිස්ථාන කරනවා හැමෝටම මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය උතුම් අරියවංශ ප්‍රපදාවටපත් වෙලා අරියවංශයට ඇතුල් වෙලා ඇතුල් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ විදිහෙන් සඳහන් කරලා තියෙනවා නනෝරා විදේශ රැකියා ආයතනයේ අධිපති තුමිය වන ලලිතා පීරිකුඹුර මහත්මිය දියණිය වන රත්නාවලී කුසුම් කුමාරි සහ පවුලේ සෑම දෙනා සමග නනෝරා ආයතනයේ කාර්ය මණ්ඩලය කියලා අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙන ත්‍රිනිකායක අයත් අපවත් වූ අදාළ සියලුම ස්වාමින් වහන්සේලා දිනදාස පිරිකුඹුර පියාගේ පරපුරේ මියගිය ඥාතීන් පොඩිහාම්මේ රාජපක්ෂ මහගේ මියගිය ඥාතීන් විදේශ රැකියාවක නියුතුව සිටිදී මියගිය සුරංග සෙනරත් පතිරාජ සරණ පුතුණුවන්ට මියගොස් සෙර දෙන්නට වසර දෙකයි කියලා සඳහන් කරලා තියෙනවා ඒක විශේෂයෙන් සඳහන් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා ඒ හැමදෙනාටම පුණ්‍ය අනුමෝදනා කිරීමත් වැලිතර පන්සල කෙරවල පිටිය සුමේද නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා වෙත දේශකයන්න් වහන්සේ ඒ වගේම දිනදාස පීලි කුඹර පියා පොඩි හාමිනේ රාජවස්ස මහ පවුලේ සෑම නනෝර ආයතනයේ සියලු දෙනා මේට සහභාගී වූ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන අතර වාරේ සතරවරම් දෙවියන් ප්‍රමුඛ විෂ්ණු දෙවියන් කතරගම දෙවියන් සුමන සමන් දෙවියන් විභීෂණ දෙවියන් බෝධියට අධිග්‍රහිත කළු බණ්ඩාර දෙවියන් නවග්‍රහ මණ්ඩලය ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍යනුමෝදනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා හැම දිනාටම උතුම් නිර්වාණය අවබෝධ වේවා කියන අරමුණින් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මයේ මේ පින්වත් ඇත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.